මේ පදනේදී අයි පොඩ්ඩක් භාෂායතනයක් කියන අයත් භාෂායතනයි භාෂායතනය දැක්කම තේරෙන්නේ නැහැ. තුන්වෙනි අයි පොඩ්ඩක් තමයි විඥාන පාය විඥාන කොටසක් වෙනවා. හතරවෙනි එක පස්සකාරය පස්සකය. පස්වෙනි අයි පොඩ්ඩක් තමයි වේදනා පාය වේදනා කොටසක්

ආයතනයේ විස්තර කරනකොට මේ ආධ්‍යාත්මික ආයතන හයේ කියලා මම ප්‍රකාශ කරේ කුමක් සඳහාද? ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන හය සඳහායි මම මේ වචනේ ප්‍රකාශ කරේ. ඉතින් යම් යම් සංකල්පයක් සම්පූර්ණ පාඩාන හයියෙන් පස්සේ හැදෙන රූප විඥාන මායාවේ සත්‍යයේ කොමනේ සම්පූර්ණ සංකේතම් පරිච්ඡේදම් විඥාන Washington ඊළඟට යත්නා කායයේ පස්වා අන්නාගේ කොටස් වෙලා ඉන්නේ

මේ කියපු පාඩම් ටික මේ ඇත්තේ ගන්නද මතක තබාගන්න පුළුවන්. අපි ඒක හත්පත් කරනවා මොකක්ද කියන්නේ කරගෙන කතා කරලා කියන එක. මේ ඇත්තේ පහක් කියන්නේ මතක තබාගන්න. අපි එහෙනම් එහෙනම් තමයි තමයි අවස්ථාවේ. ඇහැට පෙනෙන රූප පාදයයි. ඇහැට රූප පෙනෙන අන්තර්ගත චක්කුඤ්ඤාණ රූපේ විශේෂ කක්ෂණය යන පාය කොටස් කරගෙන ඒ සම්ප්‍රඥානයන් වත්තිදී නාමයෙන් සම්ප්‍රඥානයේ කොටස් වෙනවා. ඒ සම්ප්‍රඥානපත්තේ ඉස්ලාම වේදනාවකින් යනවා. ඔබේ මනස සුඛයි, සුඛයි කියලා වේදනාවක් නම් සුඛ වේදනාවක්. මම අත්‍යකක් වේදනාවක් කියනවා. ඒ වේදනාවක් වස්තසන්නාවක් කියන වේදනාවක් නම් ගැනීමක්. දුක් වේදනාවක් නම් ගැනීමක්. සංඛාවක් උපේක්ෂා වේදනාවක් නම් මේකත් නැතයි කියන හැඟීමක් ගන්නවා කියන්නේ. ඒකද ඇහත් බලන දෙයක් තමයි මේ හැදෙන්නේ නැහැ. ඒ වගේම තමයි කන නාමය කියලා කියන්නේ අන්තිම. මොකද මේ භවනා කරන විතර බලන්න. මේ ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, චක්ඛුඥානය තියෙනවා, චක්ඛසම්පස්සේ ලැබුවා ඥාන දුවා. ඒකෙන් පස්සේ මේ වේදනාව ආවා. මේ දේශනාවට සංස්කාරාවක් බව. අන්තිමට කතා කරන්නේ ඒ සංස්කාර සංකේත වෙනදී සියලුම කිසිවක සංස්කාරයක් නැහැ. අනන්ත දේවා නාමික විද්‍යාවේ අනන්ත කියන සියලුම ආකාරයෙන් යන ආකාරයට කටයුතු මේ කඩේ ශාන්ති ශාන්තක කියන ඇර මෙතන මම අරගෙන අපේ මතකයේ අපේ කඩේ දෙවියෙක් අපේ කියන්නේ අපේ කාර්යවල මේ මොනවද මේ මොනවද තමයි අත්දැකීම තුළ ඇහැ තියෙනවා රූප තියෙනවා ධම්ම ඥාන පහල වෙනවා ඒකට සම්පූර්ණ දෙයක්දෙනවා ධම්ම සම්පන්නයේ වැඩි වේදනා ගැන වේදනා අනිසා ගැන සිද්ධි සංනාම ගන්නවා සයිතෝ සංනාමයිද දෙවියන් දෙවියන් කියලා එක කොටසක්. සංකල්පීනම් පස්සේ ඇතිවෙනවා සංකල්ප අත්‍යන්තයෙන් කියන නම් දරුවන් කරන්නේ කොටසක්. ඉව සාමීය සාරිය. ඉතින් මේක කොටස් වශයෙන් දැකලා මේ කොටස් හය හය පැත්තකට මේ කරන්නේ. නැත්නම් මේ කොටස් හය වෙන මොකක්ද ඉතිරි කරන්නේ? අපිට කියන ඕලාරික සුචිතාවක් තියෙනවා. එතකොට දැන් මෙතනදී විද්‍යාන මාත්‍ය ආයතන කර්ම ටික ප්‍රකාශ කරනවා. අයම් කොපටි සක්කාය සංජීලාමි ප්‍රකල. මහණෙනි ආත්මයේ පිටිනකට කතාවක් නෑ සංස්කාරයේ ඉපදෙන්නේ නිදි නිදි නැති නිදි නිදි සමාන කරන ප්‍රතිපදාවක් තියෙනවා.

අනිත් පදාර්ථයක් ඇති කියලා කියන්නේ යම් වෙන ආකාරයකින් දේශනා කරන නිසා අත්‍යවශ්‍ය ධර්මයේ සැකසක අහන්නට පුළුවන් සම්පන්නාන ධර්මය ඉමාන්‍යයෙන් නැහැ. මේ විදිහට ලහන්නේ හදවතින්ම දකින්න පුළුවන් කොටසකින් නෝන විවේචනා පිළිබඳව මම වේදනා කියනවා මේ හැංගීම මගේ හිතේ තියෙනවා කියලා නැත්නම් නැත්නම් නැහැ කියන්නේ. මේ හැංගීම සංස්කාරාවක් වාක්‍යයක් කියන්නේ ඊළඟට රූපයන් පිළිබඳ සංහා. සමාජ පුදාගෙන සංහාවක් වෙන්න පුළුවන් ආදී කියන්නේ ඇදීම කියන්නේ ලැබෙන ආත්මයේ නැති අපරාධයන් තමයි. අපි කියන්නේ කරන්නේ. ආදී කරනවා කියන්නේ සංහාවේ ලොකු සංහාවක් තියෙනවා. ඒවා ඒ සංහාව සමන්ගේ පිළිතුර දැක්වෙනවා මේක මගේ සංහාවක්. ඒ මම තමයි සංඥාව ඇති කරගත්තේ. මගේ ආත්මය තමයි සංඥාව ඇති කරගත්තේ. සම්බන්ධ සම්බන්ධ විද්‍යාවේ අපේ සංඥාව. අපහසු ගැනීමක් කියලා නම් ඒක සංස්කාරයේ කැටීම. නම් යන්තරේ ඉතින්. සාමාන්‍ය දැනෙන කඩවල ඒ ආත්ම සම්බන්ධ මහත් කෙරෙන්නේ. සම්බන්ධ සම්බන්ධ යාවේ දානානි අත්සන්තිය. සම්බන්ධනාරි. ඒක ඒ වගේ සමාපහරණය කරන ඉතින් සම්බන්ධ කය එතකොට ඇහැ කන නාමය ශරීරයේ මානසික නිශ්චය ආයතන ඒ ආකාරයෙන් ඉස්සර කල්පනා කරලා බලන්න මේ සමාගයෙන් ක්‍රියාත්මක වෙන්නේ මොනවාක්ම පොදු කියලා නැහැ තාක්ෂණික අධ්‍යයනයේ බැරි වෙනක් නෙමෙයි ඒක නිසා මහත්ම තහන්න කියනවා නම් මෙතන මේ ආකාරයෙන් මම කියන එක මගේ කියන එක මගේ ආත්මයක් කියන එක මේ තමයි

අනුසාරකමට නතර කරන ආත්මදෘෂ්ටි ඇති කරන විදිහට කතා සම්පූර්ණ සම්මානයේ මහත් පිටදී සවස්වාති අමනුපත්තලි මම මගේ මගේ ආඥාකරණය කරන සමාධි මොනිටක් ඕකයි හැබැයි සුපර් සාමාන්‍යයෙන් මොකක්දදී අපේ ආඥා පිළිගෙන අපි හිතනවා මේ විශේෂයක් අහලා ඉන්නේ කවමත් අනිවාර්යෙන් කුසලයෙන් අහගෙන භාවනාවක් කරන එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් මෙතන ඇති කරගන්න ඕනේ රූපේ සම්බන්ධයෙන් සමාජ වෙනස්වත්තා මොකක්ද කියන්නේ ඇහැට මේ රූප මගේ පුදා මගේ දුව මගේ කාලක මගේ ගිය මගේ නැතු ආදි වශයෙන් ඊළා කාර්යයක් සත්‍යද ඒක සමාධිය ඉස්සරහ කියන සිටි මාත්‍යක් වෙනවා ඒ මොකද කියන දෙයක් නෙවෙයි උදාහරණයක් මේ කාර්යයක් කල්පනා කරලා තමන්ගේ කාර්යය මගේ කාර්යය මගේ කාර්යය කියන සිද්ධියේ ආරම්භයේ සමාධිය තමන්ගේ ජීවිතය මගේ මගේ කියන කරනවා කියන්නේ සමාධිය සිද්ධ කරලා ඒක ඉන්නවා සංස්කෘතික සාමයේ උදාහරණයක් වශයෙන් අනුසෝ මගේ අම්මා මගේ තාත්තේ මගේ තාත්තේ මගේ විද්‍යාව මගේ කට මගේ තාත්තේ මගේ පාස්තාව මේ ආදිවාසී සංස්කෘතිය ආත්මසුද්ධිය පිළිබඳව මොනවද කියන්නේ කියන්නේ සමදාන සංස්කෘතිය පිළිබඳව මම කතා කරන්න ඉතින් මගේ තාත්තේ මගේ කට මගේ තාත්තා මේවා හොඳයි කටින් කියන්නේ ඒවා මන ආත්මය කියලා දකින්නට පුළුවන් සමාධි ආත්මය ඇතිවෙනවා ඇතිවෙනවා කියලා අපේ ජනතාවට ගන්න ඉපදීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා ඉපදීමක් නැතිවීමක් කියනකොට ඒක මනෝමය කියලා ගන්න බෑ මොකද නැතිවීමක් මොකක්වත් නැහැ මේ අපිට මනෝමය කියලා ගන්න නැතිවීමක් මනෝමය කියලා ගන්න කියන්නේ ඒක තමයි ඊළඟට කියනවා සම්පූර්ණ සංකල්පයෙන් ඒක තමයි සම්පූර්ණ ආකාරයෙන් කරන බාහනා කරන්නට ඕන

වේදනාවක් ඒ වේදනාවේ ඇතිවීමක් පිට ආදීනක් වේදනාව කියනකොට මම වේදනාව මගේ වේදනාව මගේ වේදනාව කියලා අත්‍යවශ්‍ය වෙන වේදනාවක් නම් කටමකට මේ ඇතුළත් කරන ඉතින් ඒක පස්සේ ආපහු හිතන්න ගන්නවා. ඒක වෙනකොට ඒක තුනක් තියෙනවා. ඇඟිල්ල ගන්නවා නෙමෙයි. ඒක මෙතන ගන්න යන කාරණා පොඩි ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක මහාන වේදනාව අයිද වේදනාව කියන්නේ ඉතින් ඒක තමයි මහාන වේදනාව ඒක උත්තර දැන වේදනාව ඇති වුණා අද වේදනාවක් ප්‍රකට වෙනවා ඉතින් ඕකේ මොකක්ද මහා කෝ මගේ කියලා කියන්නේ මෙන්න අපිට මානසික ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා තමයි කරනවා ඒක බැරි නොමෙන්න ඒක නෙමෙයි අමන්තු මේ හදවතින් තියෙන්න ඕන අපිට අවබෝධ වෙන්න ඕන ඒක ආත්මයෙන් මම මගේ ලක්ෂණ ඒක බැරි අමතු වශයෙන් මේ අවබෝධය තමයි ඉන්න දෙයක් ඊළඟට වේදනාවක් පස්සේ තියෙනවා අන්න

ඒ මමයි කියන මගේ කියන දැක්කේ කිසිම තණ්හාවක් නෙවෙයි අර ඒක තණ්හාවක් නෙවෙයි ඒක තණ්හාවක් නෙවෙයි ඒක තණ්හාවක් නෙවෙයි අපි කියනවා මත්කලක් මන්නේ කිසිමේ ඉන්නේ කිව්වා ඒක කිසිම දෙයක් නැහැ ඒක තමයි ඇත්තටම දාහකට දෙවිත් කියන එක තමයි ඒක කිසිම දෙයක් නැහැ මම කියලා ගන්න නම් මගේ කියලා ගන්න බැහැ. එන්න කිසිම ඇහැකින් පනව කල්පනා කරලා අවබෝධ කරගන්න ඕන. ඇහැ කියන්නේ මමදේ මගේ ආඥාවක් විදියට. ඇහැ කියන්නේ රූපය, සමස්ත රූපය හෝ බාහිර කිසිවක් හෝ බාහිර කමිනක්. ඒක පනවන්නේ නැහැ. ඒක සම්පූර්ණ මම හෝ අනුශේඛනයේ කම්පන සම්බන්ධයි. සම්පූර්ණ ඥානයේ පාලනය උපදැකීමේ සිට මනෝමය සම්පත්‍ය විකල්පයන් ඇතුළේ වේදනාවක් ඒ නිසා පහළ වෙන ඇති සංඥාවක් තියෙනවා. මමකෝ මගේ ආත්මය සමිතිය ගන්න පුළුවන්. දකින්න පුළුවන් අවබෝධ ගන්න පුළුවන්. ඒක තමයි. මම කියන භාවනා කරන්නේ අත්කරන සමාධිය ටිකක් විදිහට ඇති කරගෙන කල්පනා කරලා බලන්න මේකේ කර්ණ කරන්න හැම පිළිබඳව කල්පනා කරන විදිහට කොහොමද මේ මගේ ජීවිතය සමගිව මගේ කියලා කරන්නේ. අවබෝධයෙන් එක පොරොඩා ගන්න කෙනෙක් මලින් යම් මමනේ මගේ ජීවිතය අවබෝධය ඇතුළත ඇත්තටම අත්කරනාදී. මන පිළිබඳව අරගන්න කර්මය ඒවා එකක්වත් මම නිකන් මගේ ජීවිතය කියලා කරන්නේ. ආ කිසිම දෙයක් ඉර පිළිබඳව එවැගේම කය සහ මනස පිළිබඳව මේ කරුණු දෙක පිළිබඳව කය ආරවන මේ සංකප්ප මනිනේ මනසේ අත්හරින්න අත්හැරීම සියල්ල මනසේ ඉතිරිවෙන සිද්දෙන්නේ මහරගයට පස්සේ මොකක්වත් අරමුණු නැති අරමුණු දෙන්නු ස්වරූපයේ වෙනස පාදනම් නැති ලක්ෂණ දරන්නේ මොකද මේක අවශ්‍ය විදිහට අරමුණු වලින් ඉන්නේ ඒකට මේ අනුන් ඔක්කොම අපි කපන්නේ නැහැ. හිතේ ගන්න දැන අරමුණක් නැහැ. හිතේ තියෙන ඉස්සරහ කරනවා. මේ වෙනකන් යන්නේ. ඒක නිසා හිත අරමුණු පිළිබඳව හිතන ස්වභාවයකට පත් මේ විතර තමයි සෝචතාවය කියලා කියලා තාක්ෂණ ඕලාන පස්සේ මනුස්සුලිතාවය. ඒක පිටපත් කරගන්න පුළුවන් නම් ඒකත් තමයි මේ විදිහට සම්පූර්ණ ක්‍රියාවක්. මා අන්තිමට යන මොකට වාසිය කරන්නේ මොකක්ද? ඊළඟට තමයි ප්‍රාර්ථනා කරන සූත්‍රයේ සම්පූර්ණ සූත්‍රයේ ඒ අදිනා සම්බන්ධයෙන් විඥානයෙන් අනුකූල තමයි ජීවනය මතු කරලා මේකේ ප්‍රාර්ථනා යක්ෂකගේ රූපේ පිටිපස්සේ විඥාන පිළිබඳව සම්බන්ධව අත්පත්‍ය උපදින මේ ප්‍රාර්ථනා මාර්ගය තමයි

හොඳයි පිළිවෙලින් හොඳයි හොඳයි කියන මේ කියන කාරණා

එනම් සතියක් වදතියක් යෝසා සිද්දකී ආස්කාර කරන හොඳයි හොඳයි කියලා ආදිවසේ කියනවා නැත්නම් සිද්දනවා කියන්නේ හරියට කියනවා හස්තේ කියනවා ඔය කියනවා කියන්නේ ආඥානියෝ අන්තිමේ විභාග අන්තිමේ කරකට පටන් ගන්නවා. දැන් සුදුකේ කාර්යයන් අත්‍යවශ්‍යයි. අත්පත්‍ය පරිච්ඡේදන සම්මත සමාද පොතක් තියෙනවා. කාය වේදනා ලෝකති පරිණාමයේ ලෝකකර්ම පරිණාම කරන අන්තර්ගතය ප්‍රත්‍යක්ෂ සංදේ සම්මෝ මන්න පච්චේ පරිණාම කියන ලෝකකර්ම වැළපෙනවා අත්‍යන්තික සම්මෝ මන්න පච්චේ මුලාවතේ පච්චේ අක්ෂ පරිණාමයේ වන්නේ උන්ට අක්ෂර පරිණාමයේ කරන්නේ. මේකෙන් නැත්නම් ලෝකෙ විතරයි ආයෙත් කියන්නේ. ඒක නෑ ලකම දෙවි සුභම දෙවි අනහතේ නම පාත් කරේ ලෝකෙ මුදේ අක්ෂි රූපේ මුදේ නැති. සෝරම අදුතුනා වේදනා කුත්තර සමානව ඉවකින් වේදනා ආට හත්තේ සංස්කාර වේදනාව සම්පූර්ණ අත්‍යන්තයෙන් අත්‍යන්තයෙන් ආත්මයෙන් ඉස්සරහට නප්පයනාදී දක්ෂයන් දැක්විය යුතුයි. ඕ සංස්කාර වේදනාවෙන් කියන්නේ සම්පූර්ණ විස්තරයක්. සංස්කාර වේදනාවෙන් දැක්වීමේ අත්දැකීමයි. සංස්කාර වේදනාවේ ආකාරය දැක්වීමයි. සංස්කාර වේදනාවේ ආධිනවය දැක්වීමයි. සංස්කාර වේදනාවේ

වේලක් අල්ලලා සුදුසු දක්ෂතා ඉන්නවා නේද? එතෙන් විතර ක්‍රියාවෙන් දක්ෂ අභිඥාව දරන ප්‍රතිපදිනවා. අනිකා ඒ වගේ තමයි. නමස්කාරයක් කොහොමද? අර නාමයෙන් දැනගන්න හොඳයි ලක්ෂණ කියන එක මේ තමයි කතා. ඒක ගැටිය ඉඳපන් කියන මනහත් කරනවා මහත්මයා කියන්නේ ඒ කායය නම් ඉවර නෑ තමයි. ආයතනයේ මුඛාන්තයෙන් වෙන මානසික දැන ආරම්භ වෙනවා. අසුර භාවනා කරන්නේ. මේකක් සමාධිය පිළිබඳ ප්‍රයාසන වන ආකාරයෙන් පැහැදිලිව ලක්ෂ්‍ය අනුකූලව සම්බන්ධයි. ඉන්නවා ප්‍රකාශ කරන අන්තවලිකේ විකුණ හරි ඒ ක්‍රියාකාරී නැති විචව ඉතින් ඒක ලාභාන්තය කියන කෙනෙක්. සත්‍ය ආයතනයේ అమ్మాయి పడికాంతం పడిపోయి అప్పుడే యోజిస్తాం అదుపుతో వెళ్ళాలి అభిజ్ఞానం అతము మనుషులం అభిజ్ఞానం పక్కహారి విజ్ఞానం అనుభవం పరిస్థితి දුක් වේදනාව පිළිබඳව පටිඝ අනුසයයන් හරි නැතුව මෙතනක් කියනවා පිළිබඳ තියෙන අවිද්‍යා අනුශාසනයෙන් සිදු කරන්නේ තමයි නැතුව අවිද්‍යාවක් තමයි අවිද්‍යාව කියන්නේ විදිහට නැතුව අවිද්‍යාව මනුපාදිකා විද්‍යාව අඥාව උදාහරණ නැතුව සිත්ය සම්මේ ඉතිරිම සත්‍යය කරෝ බහිද්දේ උපේක්ෂිත දෙවන කරන්නේ කියන එක මේ සංස්කාරණ විද්‍යාවේ අවදානම දැන් කල්පනා කරලා බලන්න මෙතකේ සංස්කාරයේ නිවිදේ පුරා අපේ සහකන නාමයේ තියෙන සංකේතයේ මනසින් ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙලා මේ ක්‍රියාපටිපාටියේ තියෙන ක්‍රියාදාමයේ හේතුතු ඒක තමයි මේ සංස්කාරයේ නිවිදේ තියෙන එකක් පාඩි. දැන් මනසට යොදවන්න හදන්න. ක්‍රියාපක්ෂ ක්‍රියාපදී කියන නෝටිකක් සමාජයේ සාකච්ඡා ඉතිරි තියෙන දෙයක් අම්මන ඒක නිසා මොනවාද අපගේ ඉන්ටර්නෙට් වල විසිරිලි කරක් ඇති නැති යාමයන් දෙන්න මොකක්ද මේක දැක්කේ තමයි චක්කු විඥානත් පහළ වුණා විඥාන සංකේය අන්න මේ සුඛයෙන් දැකලා රූපයක් ආපනවා ආවත් දීලා ආවත් දීලා ආවත් දීලා ආවත් දීලා ආවත් අල්වා ආවත් දීලා ආවත් දීලා ඒක තමයි අඥාන අවදීය ඊට පස්සේ රූපේ දැක්කම මොකද කරන්නේ අත්යි බලයි සම්පූර්ණ නැත්නම් ඒක ප්‍රවේශනා කියන සමාන සලකායේ සාකච්ඡාවේ පරිගණනයම සම්පූර්ණ බල දීකාර කාලීනයි පරිගණනයේ සම්පූර්ණ කාන්තුලක් ඒවත් දැක්කේ සම්මෝලයි නිරන්තරයෙන්ම පරිණතීමකට සාධිලා ඒක හොඳයි කියන ඉතල භාවන. වස්තාන කරන ලංකාවේ තියෙන කටහඬ බෞද්ධරක. මොකද මේකේ ඉතල පරිණතීම හොඳයි කියන එක. ඒකෝට අපි ඉතල කියන්නේ එතකොට මේකත් අපේ පස්ස ආ විකේතනාවක් වෙන පාඩකම දෙකක් තමයි මේක අපේ පස්ස. ඔය දෙක සාමාන්‍ය කතා කරනවා මේක මොකද කියන්නේ වේදනාව සංකේතය අනිවාර්යයෙන්ම අර වේදනාවෙන් ආපස්සට යන්නේ ආපස්සට යන සමාජයේ තියෙන කිසිම සංස්කාරයක් නැහැ. දැන් මොකද එන්නේ පාටි වලින් දුකලක්ම ඇතුලේ නැති යම් ඒකේ කියලා. අපලයන්ගේ සමාජයේ උත්තර වේදනා සම්බන්ධයෙන් කියනවා කියනවා සංඥා සංකේය කියනවා කියනවා සංකාර සංකේය කියනවා කියනවා සංඥා සංකේය කියනවා කියනවා ඒක සම්බන්ධව පාරණා වූපකයක් දෙන්නේ මෙතන මොකක්ද සිදුවෙන්නේ තමන්ගේ පංචස්කන්ධ ධර්මය ඇතිවෙන නැතිවෙන ඥානවල මෙතන සත්‍ය වශයෙන් සිදුවුණු දෙයක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. තමන්ගේ පඤ්චස්කන්ධය රැකෙනවා කියන්නේ මොකක්ද? සංකීර්ණ පඤ්චපාදාන සංදාතකා දුක්ඛ සත්‍යයක් කියනවා කරලා ඇති. තමයි මේකත් අපිට පාදින නිසා තමයි සංසාර දුක්ඛ ලෝකේ කියන තමයි අත්දකින්න තියෙන්නේ. දුක්ඛ සමුදය කියන්නේ හදිසියේ මන්දල් පන්නේ කරන්නේ. ඒක මොකක්ද කියන්නේ? සත්‍යයක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ කියන්නේ රූපේ ගන්නකොට අපන්නේ සාස්කාරයෙන් දැනෙන්නේ සිදුවන්නේ විපස්සනා ධර්ම සංඛ්‍යාව සුත්තය සුත්ත සත්‍ය පහළ විපාකේ යම සුත්ත සම්මේ සත්‍යයේ කියන අවබෝධය හරි අවබෝධය ඉදිරියට කාර්යය කියනවා නම් අවර රූපයක් අපි බාහිර රූප තුලින් ඇහැට පෙනෙන රූප තුලින් අපිට ආස්වාද විඳිනවා කියන හොලකට. කොහෙවත් තියෙන රූපයක හැඳින්වන්නේ මේ කෙනෙකුගේ විඳින සුඛයක් හෝ සුඛයක් කියන මේ හැදෙන මුත්‍ය තමයි විශේෂයෙන් නැතිවගේ රූපේ රූපේ පාඩුවේ පදෙන්නත් පන්න කරුණා කම්පේම ඒවා අපි සදත් වෙනවා ඒවා සුත්‍රයේ පරිපූර්ණයි කියලා ගන්න අපි මේ තුනයි සත්‍යයි ඉතින් මේක බලන්න මොකක්ද ඔබේ අල්ලන්නේ මොකක්ද ඔක ප්‍රාණය කරන්නේ මොකක්ද ඒක අගය කරන්නේ හැදියෝක දඥාන මෙතන පස්කල් සංග්‍රහය දියෝකී දෙවියන් කියලා අතර මෙතන දෙවියන් වලට ක්‍රියාවලිය වල මොකක්වත් නැහැ දුක්ඛපත්‍ය පහළ වෙනවා දුක්ඛපත්‍ය සත්‍ය මාර්ගයම කරන මොකක්වත් නැහැ මෙතන වේදනාවක් එදලා සම්මන්ත්‍රී සිදුතුල පහළ වුණා අධර්මයක් ඇර ඒ රූපයේ කියන සත්‍යන භාවයක් වලින් මේ සුඛ ලබා ගන්න විද්‍යාත්මක කතා කරන මෙන්න කියන ගන්නවා. ඒ සුත්තප්පේන කියන රූපේ කියන විනිශ්චය රූපේ නම් ආත්මයන් රූපේ කියන මේක ඇතුලේ තමයි විදතර වේදනා මාත්‍රයක් කියන්නේ. ඒක මොකක්ද කියන්නේ? මේක මොකක්ද? ඒක පරක්ෂණ ප්‍රෝජෙක්ට්. ඒක ඒක ඇතුලේ තියෙන හැදිනු නැති ලෝක අපිට ඔක ඇතුලේ කරගන්න දෙයක්. විච්ඡේදී මූලිකම පවතිනවා. මේ මූලිකම චින්තන ක්‍රියාත්මක යැත්නේ කාරණේ දෙන්නා තමයි මේ මූලිකම දුබලවා අරවන්නවා කියන තමයි අත්මවිද්‍යේ සුඛ වේදනාවේ පාස්වා. දුක් වේදනාව දුක් වේදනාව ඇති කරගන්න පුළුවන් ඕනෙකම සමස්තයේ කිසිම නැහැ කියලා නේද බලන්න. සැප වේදනාවේ කියනවා සාමාන්‍ය ඉඳලා හරි මොකද කියන්නේ ආකාරයෙන් ආඥාදී මොනවද කියන්නේ නමුත් දුක්ඛ වේදනා සම්මන්ත්‍රයේ විඳින දුක්ඛ වේදනාවක් තමයි. කිසිම ආරම්භයක් වෙන දුක් වේදනාවක් ගැන මේ දුක් වේදනාවක් ගැන දෙන්නේ නැහැ. ආයතනයක් වෙන දුක් වේදනාවක් ගැන කිසිම ආකාරයක දුක් සමාන්තර විඳපේ කියන දුක් වේදනා ආවට පස්සේ ඉතිේ කියන වෝල්වට දුක් වේදනා ඇති කරගත්තාට පස්සේ ඉතින් දුක් වේදනා ආර්ථික සංකේතනවා මානසික වටිනාකම අපසාර වෙලා ඒ පටිච්ච වේදනා කියලා ප්‍රතිගාමී ආරාමයේ සංස්කාරය ඒ වගේ මේ වහාගෙන දුක කියන්නේ දුක කියලා අපි කියනවා ප්‍රතිපදාවක් අමතර ප්‍රවෘත්තියක් වලින් උපනුපම් පාරයක් නැති අන්තක්කේ කියන අන්තකලයි. මේකේ කියන්නේ මහාවතුන කොහොමද කියලා. අකුරු කියන්නේ මොනකමද? සිත් කියන්නේ දුක්ඛ වේදනා ඇත්තටම ඒක අල්ලගෙන වගන අන්තරයේ වැඩිලා අපරපාරද දුක්ඛ ඒ වගේම ප්‍රවෘත්ති දුක්ඛ යනවා. මේ අවබෝධ කරගන්න අපි මේ සමාධිය. සුඛේනාමයේ කියන්නේ අනාමයේ සුඛේනාමයේ කරගන්න මනසේ ආශ්‍රය සුඛේනාමයේ ඒව බලකන්න බාරදේ සුඛේ. නමුත් මනසේ නැති කරගන්න සුඛේනාමයේ කරගන්න. ඒක නිසා සුඛේනාමයේ ආත්මය කියන ආකාරයෙන් තමයි අපිට දුක් වේදනා කියන පටිඝාතය විඳ ගන්න පුළුවන්. මේ පටිඝාතය විඳ ගන්න අවශ්‍යද? දුක්ඛය දෙන කුසල සමානෝ. ඒ දුක් වේදනා කාර්යපත්‍ය සම්මෝහන අපචිත්‍ය පටිඝාතය කාර්යපත්‍ය කියන්නේ නිරන්තර සම්මෝහන අපචිත්‍ය මුලාවට පත් නොවී කටයුතු කරනවා. ඒ කොහොමද? මේ දුක් වේදනාවේ හේතු නිසා ඇති වෙන සම්මෝහන අපචිත්‍ය මේ දුක් වේදනා දැනීම නැතිවෙන සංඥා ආකාරයෙන් විස්තර කරන්න මේ දුක් වේදනාව මම විඳිනවා කියන්නේ මගේ වේදනාවක් නෙවෙයි දුක් වේදනාව කියන නම ඒ දුක් වේදනාවේ පරිදි දැකීමෙන් සංස්කාරකමන දික්කයන් වලට දක්වන්න පුළුවන්. ඒ දුක් වේදනාවේ පරිදි ඇති දුක ගැනීමෙන් අපිට පුළුවන්කම දෙනවා ඒ දුක් වේදනාවේ සංකාරකම ඒ දුක් වේදනාව ඇති නැති වෙන සංකාර ධර්මයක් වෙන අපිට සම්මෝහන පද්ධතිය ගුණාවක් කියන්නේ. ඊළඟට අදුක්කම සුඛ වේදනාවේ උපේක්ෂා වේදනාවේ සම්ප්‍රයන්‍ය අත්සන්නවත් අත්සන්නක ආදී වන්දි සම්න්නක නම්මයානි වැනි කන්ති දන්නේ මේ ප්‍රතිවිරුද්ධ සංකේතය වල විස්තර මොකක්දේ උපේක්ෂා වේදනාවේ සම්ප්‍රයන්‍ය හේතුව ඇහැට කියන රූපේ දැක්කා වේදනාවක් අපේ රූපේ දැක්කා වේදනාවක් ආවා ये अपने जिक्र जैसे मैदान को कहते हैं काम में मैदान में मैदान के राम था उसके कार्य राम था ඒක මේක ඇයි මොකක්ද කියන්නේ සම්මුතිය. ඒකේ සම්මුතියක් පස්සේ තියෙනවා. පස්පස්ය වෙනවා. අවසන්යක් කියලා කියනවා. ආර්ථිකයේ ඉන්නාම දැක්වෙන කපලු වල සැප වේදනාගෙන දෙන පක්ෂයක් නැති බව එක කියනවා. දුක් වේදනාගෙන දෙන පක්ෂයක් නැති බව වේදනාවෙන් නැති බව. මේවා පොඩ්ඩක්

පුරාණ පස්සක්. ඒකේ සම්පූර්ණ පස්සක් වෙන්නේ මොකක්ද? දැන් මේකා වෙනවා දිනවා. මේකා වෙනවා මහා පිළිගන්නේ ආදී යුක්තරේ යන ඕකේ මොලාව අනිතර නොකියන අනිතර මේක හරියට ගන්නොත් මේ කියන සමාන්තර කරුණු ඉස්සෙල්ලා කරනවා කියන එක තමයි මම කියන්නේ. රූප ධර්ම රූප ධර්ම සංස්කාර සම්බන්ධ කියන සම්බන්ධයි මේ වේදනා ඒ විදිහට සංනාම. මේ සංස්කාරයන් අපි පොඩක් මේ වේදනා කරන පොඩක් වෙනකෙ කියනකොට පොඩ්ඩක් කියලා. එන්නේ මේ ක්‍රියාත්මක ආකාරය සම්බන්ධයි සංස්කාරයේ විදර්ශනයක මේ සංස්කාරය ගැන දැනගන්න. එතකොට මේ විදිහට අපිට අපි සංස්කාරයේ නාම කියන රාගාන්නේ අත්‍යන්ත පුදුමයි. උදාහරණයක් වදින්නේ සුඛායතන ආකාරයන් පහයි. සුඛායතන පටිඝානයන් විලෝම පටිඝානයන්වා අදුත්තරකායතන අනිත්‍යය සමෝහනිකා අනිත්‍ය මහායින්න උපාදිකා විද්‍ය ලබුකලකටව වෛද්‍යමය සමාන පිළිගන්නතු. මේ ආකාරයෙන් සුවිනාම සත්‍යයේ හැදීම අනිත්‍ය දුක්ඛ වේදනා කියන දෙකක් ඇතිවෙනවා. අදහස් වේදනා කියන කියන මුලාව අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති කරලා අවිද්‍යාව අයින් කරලා ඒ ජාලුවල අනුපහසින අර දුක් වේදනා කියන්නේ ඇතිව නැතිලා සාකම් කියන්නේ දුක් වේදනා කියන්නේ පටිඝාතයෙන් නැතිලා අවිද්‍යාව අත්පොලි නැතිලා විද්‍යාව උපදවන සත්‍යම

ඊට පස්සේ කියන කෑමේ සලාම් වගේ වෙනවා. ඒකත් කියන වචන හැදලා තමයි සාමාන්‍ය වෙන්නේ. පිළිපෙන් නැහැ නම් නෑ. ජීවන් පස්සේ ඉස්ලා අනිදා කොලප්පුත් මෙන්නේ රුකේ සිටිනේ. දක්ුණේ ඥානෙ මුස්ලිම් කේ දක්ුණ සම්පතේ මෙන්නේ. වේදනාව පිළිබඳව ගන්නවා කියන්නේ පිළිගන්නෝ වෙලාදී කියලා එන්නගේ කාර්යයක් තමයි දන්නානම් කියලා පාඩම් කරන්නේ ඉස්සරහට යනවා මනස අවබෝධය අන්නේකට සම්පූර්ණ කන්ද පිටනවා මොකද හැකෙන කල්පිත සිද්ධ වෙන්නේ ඒක සමාජෝනයන් කියන පවත්නා ධර්මයක් කියන සියුම් ධර්මයක් සංස්කාරයට අදාළ සංස්කාරවල තියෙන කිසිම අපි සංස්කාරයට අදාළ සාධ්‍යමන මේ සංස්කාරවල සබඳන මෙවිදිය අපි මොනවායි කියලා ගන්නවා අභිනවන මොකෙන් කියලා ගන්නවා අපේ කියලා ගන්නවා එතන කියන්නේ මොකද සුත්තම් පිළිබඳව හරි දැනගන්න ඕනේ වෙනදාගත් නිවිසන මේ විමානකයම දුක්ඛ සත්‍යයක් මේ ප්‍රකාශනවල තියෙන සංකීර්ණ අලකේකෝ මම මගේ හොඳයි ආදී වශයෙන් දෙයක් තියෙනවා ඒක කාන්ත වශයෙන් නේද සම්බේධකේ ඇකටන රූපකලින් පහළ වෙන ඒ ඇකේ දුක්ඛ සම්බේධකේ කියනවා මේ දුක්ඛ දැකීම නම් සම්බුද්ධ සම්බේධකම ඇකේ පහළ වෙනවා මුලින්ම මේ ධ්‍යානයේ රූපකින් කායන භවණ මුදලෝ නැත්නම් ඔය මුදලෝ අපිට අන්නේක වේපන් අන්තිනාසක් පොතේන උපමා හරියට දැනගන්න ඕන. ඒක නිසා කවමක් කියන්නේ කවමක් කියනවා අපිට කොහේ අපි ඒක කියන්නේ ඒක පොදු කියන්නේ. අන්තිම කොට පරිම සංස්කෘතිය. මේ වගේ කෙනෙක් අන්තිම දවසේ අනිත් අනිත් කාරණා මොකද? අනවල හරි. ඒක ඉතනම කියන්නේ අවුරුදු 50කට දුක් කියලා දුක් කියලා මතවන්ත කරලා අපි ඔය විදිහට සාලා දෙනවා කියලා දන්නවා. අසුකන්තා දැන් දැන් අපිට කතා කරලා කතා කරනවා කියන්නේ කියන්නේ කන්නේ. කන්නේ

අඥා සම්ප්‍රේෂණ ධර්මයෙන් කරන කලින් කරලා සංස්කාරයෙන් අපි ඇත්තටම වෙනවා. සංස්කාරික සංස්කාරවලදී ඉන්ද්‍රිය දුමංගල නේවතනාගේ ප්‍රතිපදින්නේ නේවතනාංගල සංස්කාරයෙන් කරලා. ඉතින් මේක මහා සංස්කාරක දුක ලබාගන්නු මේ රූපේ අපි ඇතුළේ ඉන්න දේවල්, සිංහිත දේවල්, ආන්දරේ ඉන්න දේවල් මහාරින් කාර්යයක් විශේෂ කාණේදී ඉස්සරහට තමයි යනවා ඒකට හිතනවා හිතනවා ආවර යමලෝකයේ ඇදගෙන නැස්සොත් ඒක දුෂ්කරවා අපේ සංස්කෘතියේ ඉස්සරහින් කියනවා කාර්යයක් කරනවා මම යනවා කියලා. අම්මා තමයි ඒකේ ඉස්සරහින් පස්සේ මම කතා කරන්නේ. මේ විදිහට අවබෝධය කියනවා නම් අවර හැදගුම්ය දැක්කත් අපි සංස්කාරයෙන් අවබෝධය ඇතිකරගෙන කියනවා මේ කියන්නේ අවබෝධය ඇතිකරගෙන කියනවා හැදගුම්ය දැක්කම කිසිම දුක නැතරදා දුක සම්මේ පක්ෂයේ තියෙන්නේ අවබෝධය සම්මේ මානසික ඒකෝ දැන් අපි ඇතිවෙන දුක කාටද ඒ වගේම අතීත සංස්කාර දුක් පිළිබඳ අනාගත දුක් පිළිබඳ විවරණය संपत्ति के लिए हम मरजना नगद विवेचना विवेचना पहले पूरे प्रयास वो महाज विद्युत कर्मशाला राज्य विद्युत करेगा मुखपति नाम का राज्य राज्य හේතුව මේ පුදුමනාවේ ඇතිවෙන යම්කද බලින් නිසා අපි මුලින්ම අංකා දුක දැක්ක ඇතුළත තියෙනවා. විවිධ රූපවල ගැටල දැම්ම නිසන් රූපවල ගැටල දැම්ම මනුස්සාගේ සංස්කාරය දුක් මේ සංස්කාරයේ දුක් කොහොමද මේ සුවිදනාවට ඇති නිසා අපිට අත්දැකීමකට සිදුවනවා. දුක් වේදනාවට ඇති නිසා මම දැන් ආසාවට සිදුවන්නේ පටු වේදනා දුක් වේදනා චක්‍ර නැත්නම් පටිගේ නිසා කරපු දෙයක් වෙලි හත සමානවත් දුකයි අපායේ ආත්මයන් විඳ හද දුකයි ඒ පටිගේ සිතුවිලි නැතිව නිසා ඒ ආකාරයේ සංස්කාර දුක් පිළිබඳ සිදුවිලායි දැක්කා අපි වගේ කාලේ තිබුණා මේ පටිගේ ත්‍යාගය එකට කරගෙන වෛරයෙන් අහිමි කරගෙන පරිණාමවත් වෙන සංකේතයක් පිළිතුර මේ සාධ්‍යයන්ගේ ඉන්නවා අයිති මේකේ තමයි දුක්ඛ සමුදය පස්සේ කියලා කියන්නේ ඒ කාර්යයෙන් කටේ ඇතිවෙන දුක කියලා ගන්න. දුක්ඛ වේදනාව ඇති වෙනකොට මානසික දුක් වේදනා සුඛයක් අපි අත්දකින කායික දුක් වේදනා ආවත් ජීවිත ජීවිත ජීවන සම්බන්ධ කියලා දැකලා ඒ කටේ ඇතිවෙන කටේ පුළුවන් නම් අපි සම්මාදික වේලා යහපත් දැකීමක් ගැන කුසලයේ අත්නම සුමාම් ගන්නාව කරපත් වෙනවා. ඒක හැදුවේ ආයතන රූපකේ කර්මයේ කලකිරීම සිදුවෙනවා අල්ලන දගනවා කියන්නේ. නැවත නැවත ජාතියෙන් ජාතියට ඇදලා කන්නේ සංසාර දුකට ප්‍රාණු කරමින් අපේ මොලේ දුක්ඛ අන්තිමේ අවබෝධ නැතිවක් හරි තමයි. ඒක විතරක් නෙවෙයි. මොකක්ද කියන්නේ? මේක හරියට තියෙනවා මේක තමයි දුක්ඛ අභේතක් කියන තමයි දුක්ඛ කියලා. එතකොට වෙනදනම් මේ කාලේ වෙනස් නැහැ. ඒ මේ කාලේ වෙනදනම් මාත්‍රාස්කාර ඒ අපිට ලැබෙන දත්තුයි කියන බුදුන් ප්‍රකාශ කරනවා. ඒ හොඳයි හොඳයි කියන ආස්කාර ගණන් කිසිම දෙයක් ඒ කාලේ වෙනදනම් නුවන් දෙයක් අපිට දාලා කිව්වොත් ඒක තමයි මේක දුකක් කියලා ගන්නෙ නැහැ. දුක සංඥා අපි දැනට තියෙන දුකේ දැක්කවත් සංඥා තමයි කරට හොඳයි නැත්නම් කල්පනා කරනවා කරනවා. ඉතින් මම ළමයි මාකේ ගියා කියන්නේ අවුස්සෙක කියලා හිතනවා. මේ මොකද මේ අද දෙවිලා මේ දුක දුක දුක වේදනාව පිළිබඳ දුක වල දෙකයි පොලේ ඉන්නවා. උපයදී සංඥාවෙන් දැක්වෙනවා. සංඥාව තමයි විස්වාද සුද්ධ සම්දේශය ගන්නවා. මේක තව තවත් ආකාරයෙන් විස්වාද කරනවාද? මේක සයිකෝලොජි කරනවා. අයින් කරනවා, කන පිළිනවා, කල පිළිනවා, කල පිළිනවා. ඔය විදිහට ආයතනවල කියන කර්ම කයයෙන් කල පිළිනවා නම් කන පිළිනවා කවදාවත් නෑ ඔය කර්ම කය ගැන සංකාරයේ වස්තු වල අල්ප වෙනවා මේ කාලෙක මේකට සම්බන්ධ පරිණාමයක් කරන මොළවික කෙරෙහි අවබෝධයෙන් කරේ ප්‍රඥාවෙන් දුක්ඛ සත්‍ය සාධුක සම්පේ කටි දැකීමේ ඒ සංස්කාරයෙන් දුක්ඛ පොදවතුනාන මුචිලු ධම්මයේ නිස්සකර අපේම අයිති හරියට නැත්නම් යා අන්ත මොහේ කියලා තමයි කියන්නේ අවිද්‍යාව කාණ මොඩකම ගන්න මොඩකම හරියට දැක්කම ප්‍රඥාවෙන් සාමාන්‍යයෙන් ඒ කාන්තේ මකාරේ අලෙවිවත් ඉන්නකොට ඒ කාර්යවත් මේලා කෙතෙනි වා ඇලෙන්නේ නොයන්නේ මේක ආකාරයෙන් අතරක් යන කිසිම ඉන්නකොට ඔය කිසිම කෙනෙක් නැහැ මෙතන විශේෂයෙන්ම දුක්ඛ සත්‍යයන්ට සම්බන්ධ සත්‍යඥානකාරය දැකලා මේවාගේ කලින් සම්පූර්ණ සුදුසුකම් කරගෙන ඉක්කොක්කොමදී අයින් කරනවා අයින් කරනවා අයින් කරනවා පස්සෙන්දාම කියලා ඔක්කොමදී අයින් කරනවා ඔක්කොම ඇහැට කියන රූප චක්‍රඥාන සංසප්පලගත වේදනාව ඒ පිටකලේ සංහාව ආදී විවිධ සිතිවිලි ඔක්කොම ලෝකයේ සම්බන්ධයක් කියලා හිතන ආඥාවේ මන්දර ගන්න සිද්ධ වෙනවා. ඒක අහෝමනින් වශයෙන් අනිත්‍යයෙන් මොකද? ඉන්ද්‍රයේ විස්තරද සිතේ පාරමිතපත් වෙනවා. ඒකත් කියනවා සම්බන්ධ සම්බන්ධය ඒකට කියන අරමුණු පිළිබඳ ආකෝපකයි අත්‍යන්තයෙන් විවිධ කරනවා කියනවා ඉතින් අසහනයන් පස්සේ ඉතින් බැලුවොත් මෙතන තියෙන නිකුත් ස්වරූපය අමතක ස්වරූපයක් මේක යාබලයි මෙතන මොකක්ද කියලා බලන්න මෙතන තියෙනවා කියන වේදනාව මෙන්න මේ විදිහට සංකල්පය ගන්නවා කියනවා. මේක කොහොමද විඥාන සංකල්පය කියනවා. මේක පැවැත්ම කියන සංකල්පයක් කියනවා. ඒ වගේම මේක හොඳයි ලක්ෂණය මේ සංකල්පය පාදනා මේ විදිහට සංස්කාරය. මේක කොහොමද දෙස් පාදලා කොහොමද කොහොමද ඒ සාමාන්‍ය භාවයෙන් සිදුපත් වෙනස් වන්නේ විඥාන භාවයෙන් සිදුපත් වෙන වේදනාවක්. විකාශකාරී දෙන්නා විඥානයේ විඥාන ඒක විඥානයේ සංඥා මේ තවදානිය ඒක හා සම්බන්ධව අංකාරී නාමයේ කියන ඉඳලා ඒ ඕන නැත්නම් ගන්න දෙන්න මොකක්ද කියන්නේ අපි බලාපොරොත්තු වෙන යම් කෙනෙක් විශේෂ හරියට කළොත් එනවා ඒ දුර්වලතාවයේදී විද්‍යාත්මක හැදෙන ප්‍රශ්නයක් කියලා කියනවානේ ඒ වගේ සත්‍යයේ පාණිම දිනාගේ සෝවාන් මාර්ගය පිළිබඳ මාධ්‍යමත්‍රි විශ්වාසයි. ඒකේ සුදුසුකම් කියනවා. දෙවියන් සෝදාත් දේවල් කියලා තමයි විනාතා දේවල් තමයි කියනවා. ඔහු ඒ අවස්ථාවේ පස්සේ කියනවා. ඔක්කොම අනිත් අනිත් වේදනා පාන අවස්ථාවේ තියෙන ධර්ම උපකරණ පහක් ඉන්නවා කියලා මොකක්ද කියන්නේ මොකක්ද අභ්‍යාසයේ මොකද කාර්යයන් මොකද කාර්යයන් අපි මහත්කම පළතමන සමාජයක ඒක තීරණ පහක් කියන්නේ තියෙනවා කලින් මොකක්ද කියන්නේ මේ ජීවනවත් නැත්නම් කඩන්නේ කියන්නේ කතා කියලා නැත්නම් අර ධර්ම පිළිතුරේ ඉතින් අංකාර සංඛාර ධර්මයන් කියලා තමයි කියන්නේ අංකාර ධර්මයන් කියලා තමයි කියන්නේ. නමුත් මේ රූපස්කන්ධයේ සංකල්පන භාෂාව නම් ධර්මයන් කියලා කියමු කාන්දේ මේ මේ නම් සංස්කාර ධර්මයන් ඒක වෙනස්සේ නැහැ. මේකත් දෙන්නේ අපි සාමාන්‍යයෙන් විලෝකයන් පස්සේ අනුපාතය කරනවා අනුපාතයේ වෙනස අත්දැකීම් ගැන මොකක්ද කියන්නේ ආයතනයක් ලැබිලා ඊට පස්සේ මොනවද ඉතිරිලා කියන්නේ අන්න කිව්වා දැන් මේක ඉතිරිලා එතනම මේ සංකල්ප අර්ථකථන දිනුවම යන්නේ ඉතින් කිසිම දෙයක්ම කාර්යයක් නැහැ දුබාය දිවන ප්‍රකට කරේ අනත්තම ඉතින් ඒක දෙකක් හරියට කරලා දානවා සංකල්පයක් පස්සේ අර්ථකථන විමුක්තිමේ පදානාති ඒ නාකාසින් සම්භාවිතනම් පටන් ගන්න සාමාන්‍ය මිත්‍යාදී පදානාති අමිත්‍යාචේතනන පරිත්‍තේතරා කරන්නේ මේ තමයි මගේ මගේ අන්තිම කෙලවර කියලා මේ මගේ සංස්කාර සමය අන්තිම කෙලවර කියලා සමාධි අදලතන සමාධිය සාවිත්‍රි කරනවා මේ විදිහට බලන්න. හරියට බලන්නේ ඒ කාන්තයෙන් වෙන ආකාරයක සත්‍යපදයක් කරගන්න පුළුවන්. මේ දවස්වල මේ කාන්තාවකට පුළුවන් කියලා. මේ දවස්වල කොහොමද? කිසිමාරාන්ති අපිට අද ආනාපානයේ කියන කරනවා. සමාධිය කරගන්න. සමාධිය කරගෙන මේ සම්පූර්ණ පොඩක් ආරම්භ කරන ආධ්‍යාත්මික ආයතනයක්, ආධ්‍යාත්මික ආයතනයක් විඥාන හයක් පස්සයි. වේදනා හයක් ඒවා කියලා ගන්න හයක්. මේකක් කරන බලන්න. ඇහැට පෙනෙන රූපයක් විඥානාව චක්ක සම්පස්සාව චක්ක සම්පස්ස වේදනාව වේදනාව නාමයේ ජීවිතයේ දෙකන් අනුක පොඩම ඉතිහාසයේ ලෝකයේ නාමය දැකලා හයක් හැදෙන මේ අවිය සූත්‍රයෙන් මොනවද ලෝකෙට මොනවද කියනවා අය හයිපත් අන්තර දෙන්න. ඉතින් ඒක පහළ. එක්පස්සේ මේවා මහේ අන්තර කියන කතාවට සත්‍යය සම්දේනා කතාවක්. සංස්කාරකම ජීවිතයෙන් හදාවක් වෙනවා. ඒක නිසා මේ සම්පත් මහේන සනනාති කියලා කියන අනුමානයේ උත්තර කතාවක් වටා ගන්නවා. මේ සත්‍යයන් වගේ නාමයේ

ඇන රූපේ වෙනස්කම් දුක දුක උපේක්ෂාවෙන් දැක්නා සුඛේ දෙනාල් සංකාරය දිනු දුක වෙනස්කම් පිටිකේ දිනා අදුකුත් වෙනවා මහ අනිත්‍යවද දෙවියන් වහන්සේ බලන්නේ කියන සංකල්ප කියලා ගන්න. මොනවා ඔය විදිහට පරිස්සමෙන් අත්නානේ සංකාරය යන්නේ පිළිගන්නවා. මේ ඇහැට පෙනෙන රූපෙත් එක්ක ඇදලා ප්‍රයෝජනාවක් දෙන්න හැකියි කියලා බලන්න. දුකේ නාමයෙන් ඇදීම සුදුසුයි. ඒ වගේම ඒක පිටත් වෙන සංකාරය

රූප සංස්කන්ධයන් පොට්ටක් දක්වා පිළිබඳව සක්විඥාන පරිඥානාදී ඥාන පිළිබඳව සක්ත සම්පත්තාදී පස්ස පිළිබඳව ඒ වගේම සක්ත සම්පත්තාගේ ඥාන සම්පත්තාවේ නාදී විද්‍යා සම්බන්ධයෙන් ඉලක්කයන් අන්නාර සම්බන්ධයෙන් සම්පූර්ණ අලකෙන්න දුක්ඛ සත්‍ය සාධුක සම්විසති මේකයි දැකලා. මේ අලකෙන්න සම්පූර්ණ අයින් වෙනවා මාගේ ජීවිතේ මිදක්කේ ඒකම අතරම අතරම සම්පූර්ණ මානසික ඔක්කොම ඒකත් නැහැ යනවා. ඒක නම් මුලින්ම කියන්නේ ජීවිතයක කටයුතු කරන සියයක් විස්තරයක් ඇතිවෙන විචිනාම ප්‍රයෝජනාවක් විචිනාම ප්‍රඥාවක් වලින් කියන සාස්කාරයේ විචිනාම ප්‍රඥාන මෙන්න සංස්කාරවලින් සැකදන්නේ මොනවද හංගින් අනිත් ආකාරයෙන් අනිත්‍යය සංකල්ප ජීවිතයේ විස්තරයක් වන්තු නයිසේ සංඥාවෙන් දැනගන්න බුදු කෙනෙකුට නිවන සංගාඩන පොඩිලාමෙකුට නිවන් මාර්ගය ගොඩක් ගන්න පුළුවන්. අත්‍යන්ත විශ්වෝවින් නිමිති ප්‍රඥාන්ති සමාධි නිමිති මාපොලකට ඇතුලේ සමාධි සත්‍ය සත්‍ය සමාධි ප්‍රඥා නිමිතිකට අපි මේ ඔක්කොගේ එකතරා සමාධි සත්‍ය සිදුවෙනවා කියන ආකාරයෙන් අදහස් කරන්නේ. ඒක තමයි මානසික දැනුම සම්බන්ධ කරන්නේ. සමාධිය සම්පූර්ණව කරගන්න මේ සමාධිය ඇතිකරගෙන ඉන්න ආකාරයෙන් පිළිපස්සක් අපේ ලෝකයේ ක්‍රියාත්මකතාවය බලලා ඉලක්කම් වෙනකන් තමයි මහානගරයේ මේ සම්බන්ධව අද දෙවියන් කවදා හෝ දවසකදී මේ පරිපූර්ණ ලක්ෂණ කාර්යයෙන් ඉස්සරහට පාස්සේ ඉස්සරහට කවරවකද පාස්සේ මනසට ආරම්භුණා දෙවියන් කුසලයේ කාර්යයක් කරලා ඒවා වාස්තුවේ අපි මේ කියන පුතෝන කියන ආකාශත් කරන්නේ පාටි හවුස් කියන ආකාශතාවය මතනා කරනවා නම් Thank you.

සම්මානයක සියලුම කරණාපේ කියන්නේ කාන්තාවෙන් ඉවසින් සිට වාස්නාවක් ආදානෝක සම්පත්ති සම්පත්ති කියන සෝපාන සම්පත්ති විනාශී සම්පත්ති සුපත්ති වාක්‍යයන් කරේවා